ඒ සූත්‍රය සංයුතනිකායේ සලායතන වර්ගයේ සඳහන් කරලා තියෙන සූත්‍රයක්. ඒකදී සර්වචනාංශේ සංඝයා වහන්සේට කාරණාව ඉස්මතු කර ගැනීම සඳහා විශේෂ ආරාධනාවකින් තොරව විශේෂ සංසිද්ධියකින් තොරව කත්තු කම්මිතා ඥාණයෙන්ම දේශනා කරන සූත්‍රයක්. සවැත්තර ජේතවනාරාමදී මේ සංසිද්ධිය සිද්ධ වෙන්නේ. එතනදී සර්වචන් වහන්සේ ඉතලා උපමාවක් තමයි දෙන්නේ. ඒ උපමාවේ පළවෙනි කොටස අපි ඉදිරිපත් කරගත්තා. ඒ යම් කිසි පුරුෂයෙකුට මතක් කරලා කියනවා මේ වගේ හතර ඝෝර විෂ ඇති, උක්ත විෂ ඇති, තේජ විෂ ඇති ශාරපේ හතර දෙනෙක් ඉන්නවා. ඒ හතර දෙනාට උපස්ථානය කරන්නේ ඒ උපස්ථානය කෙරුවට මොකද මේ එක ධර්පේ හරි කිපුණොත් මරණය හෝ මරණාසන්න දුකටපත් වෙනවා. ඒ සාම සුදුසක් කරගනින් කියලා කියන ජවනිකාවකින් තමයි මේ මේ උපමාව පටන් ගන්නේ. ඒකට අටුවා කතාව දෙනවා පොඩි විස්තර විභාගයක්. ඒක කියනවා මේ කියන පුරුෂයා රජුරවන්ට හතුරෙක් නමුත් කාරණා උපුරා නැහැ. ඒ උපමාවට කියන්නේ පරදේශයකින් අල්ලගෙන ආපු හිරකාරයෙක් යුද හිරකාරයෙක් නමුත් මෙයා රජුට විරුද්ධව වැඩ කරාද නැද්ද කියන රජුව දන්නේ. එහෙම නැත්නම් මහම් පාරණ හොර කණ්ඩායමක් අල්ලගෙනවා මෙයා එක හොරෙක් මෙයා හොරකම් කරලා තියෙනවද නැද්ද කියන දන්නේ නමුත් ඒ නිසා රජුරෝ දැඩි මරණ දණ්ඩනයක් ඍජු මරණ දණ්ඩනයක් දෙන්නේ නමුත් දැනෙන්න උපමාවක් කරනවා. එන්න උපක්‍රමයක් කරනවා. ඒ සඳහා කියනවා කාමරයකට දාලා මේ කාමරේ නයි හතර දෙනෙක් ඉන්නවා. විෂගෝර සර්පය හතර දෙනෙක්. ඒ හතර දෙනා උපස්ථාන කරන්නේ. ඒකල නයින්ද කියනවා. මෙයා තමයි උඹලගේ උපස්ථායකයා. ඒ නිසා අවශ්‍ය දෙයක් කියලා ඉල්ලගන්නේ කියලා. ඒකකොට මේ පුද්ගලයාට හිත කැමැති සත්පුරුෂයෙක් ඇවිල්ලා කියනවා මේ ඉතින් ඒ පුරුෂයා ගිහම නයි ඇවිල්ලා එකෙක් දකුණු අතේ වෙලාගෙන දකුණු කනට උඩින් පෙඩි පුම්බගෙන ඉන්නවා. අනිත් එකන වම් අතේ වෙලාගෙන වම් කනට උඩින් පෙඩි පුම්බන සූසු වගා ඉන්නවා. තව කෙනෙක් පපුව වෙලාගෙන ඉස්සරහින් මූණ ඉස්සරහින් ඉන්නවා. තව කෙනෙක් ඉනෙන් වෙලාගෙන පිටිපස්සෙන් ඉන්නවා. ඉතින් මේ පුද්ගලයාට ඒක පේන්නේ මේ ආභරණයක් වගේ. හම් වෙච්ච ටැග්ගක් වගේ. එයා ලොකු ආඩම්බරයකින් තමයි ඉන්නේ සිවදීය වගේ. එතකොට එක්කෙනෙක් ඇවිල්ලා කියනවා ඔහොම හිටියට උපස්ථානය කරාට ඔය එක්කෙනෙක් හරි කිපුණොත් මරණය හෝ මරණාන්තික දුකක් උඹට පැමිණෙනවා. ඒක නිසා ශිල්පකින් ඕකකින් ගැලවියක් කියනවා. ඉතින් සර්පය හතර දෙනා අටුවාව පුදුමාකාර විස්තරයක් අපේනවා. ඒ සර්පය පිළිබඳව සාමාන්‍ය සර්ප ලෝකේ සර්පයන් පිළිබඳව ඒ සර්පය හතර දෙනා විෂ જાති හතරක් තියෙන්නේ. කට විෂ, භූති භූති විෂ, නැත්නම් කට මුඛ, භූති මුඛ, අග්ගි මුඛ, සත්ත මුඛ කියලා. ඒ කට මුඛ කියලා කියන්නේ ඒ සර්පයා කෑවට පස්සේ යන්නේ දල දළු වෙනවා. මේ හන්දි කටු ගැහුවා වගේ හිර වෙනවා. මේක අපි සාමාන්‍ය වාත රෝග කියලා කියන්නේ වාතික පිච්චාමේන ප්‍රශ්නේ. ඉතින් මේ පක්ෂාඝාතයේ තමයි ඒකේ උග්‍ර අවස්ථාව. ඉතින් ඒ වගේ වාතයේ කිපුණොත් ඒ ශරීරය එහෙම දඬු වෙලා හන්දි වල කටු ගැහුවා වගේ නැගිට ගන්න බැරි වෙන මට්ටමටපත් වෙනවා. ඒ වගේම පූතිම පූතිමුඛ කියන සතා කාවුවහම කුණු වෙච්ච පළතුරකින් ඌයාව වැగిරෙන්න වගේ ඇඟ හැම තැනින්ම ඕජාව වැగిරෙන්න පටන් ගන්නවා. කුණු වෙච්ච පළතුරක් වගේ. ඒ මේ සෙම විශ්චාම සිදුවෙන රෝගයක්. ඊගාවට අන්තිමුඛ කියලා කියන්නේ හැම ඔක්කොම බැලිලා සුණු සුණු වෙන්න පටන් අර ගන්නවා. මේ ගිනි ගත්තා වගේ. ආමෙන් කුෂ්ඨ රෝග දද ඇවිල්ලා මේ කැටි කැටි යන්න පටන් ගන්නවා. එහෙම නැත්නම් සත්ත්වමුඛ කියලා කියන්නේ හේනියක් කකුණක් ගැහුවා වගේ බලාතොල් කඩලා යනවා. උදරයෙන් හැරෝ වගේ ඇඟේ කැලි නැති වෙනවා. අනිත් වගේ මේ හතර දෙනා හතර ආකාරයෙන් වද දෙනවා. ඒ කිපුණොත් නමුත් කිපෙන්නේ ඉස්සරලා අර පුරුෂයා නොදන්න කමකට ආභරණයක් කළ සලකන දිනවා. ඒක තමයි කල්යාණ සත්පුරුෂය කියලා කියන්නේ. ඔයගොල්ලෝ දැනට ඔහොම හිටියට හතර දිනම කිපෙන්න ඕනේ. එක්කෙනෙක් කිපුණොත් ඇති. ඒ වගේම එක්කෙනෙක් යමක් ඉල්ලනකොට අනිත් එකන වෙන යමක් ඉල්ලන. හරියට උපස්ථාන කරනවා මෙයා කිපෙන. මෙයා ඉල්ලන දෙයට වෙනස් වෙනවා තව කෙනෙක් ඉල්ලනවා. ඉතින් ඔක්කොටම සම්පස්ථාන කරන්න බෑ. ඒක තමයි කිපුණොත් මගේ කරදර වෙනවා. ඉතින් මේ පුරුෂයාට ඒක ඇහෙනකොට විශාල සංවේගයක් පහළ වෙනවා. තමයි නිකන් ගිනි කන්දක් උඩ ඉන්නා වගේ, ලෑන්ඩ් මයින් එකක් උඩ ඉන්නා වගේ. ඉතින් මෙයාට දැන් අර සත්ව තරහ වෙලා ඇදලා දාන්නත් බෑ. ඒකට කන. ඒකට නිකන්ම කිපෙනවා. ඉතින් මේ පුරුෂයා ඊට පස්සේ මේ දැනටත් ඉන්නේ ඉරගෙදරක කාමරයක. ඉතින් අපි යම් ආකාරයක උපක්‍රමයකින් මේ සර්පයෝ විවේක වෙන වෙලාව බලලා මේ හිතකේ බින්දගෙන පලා යන උපක්‍රමය තමයි සුදුසක් කරපන් කියලා කියන්නේ. ඒක අපි දන්නවා උපමාවේ හැටියටත් ලෝකයේ තියෙන දේවල් හැටියටත් ඉදිරියට අවිච්ච හැම කෙනාම පලා යාමට කැමතියි. මම පලා යන්න අහුනොත් තිබුණට දඬුවම් කරනවා. ඒ වගේම මෙතන සර්පය හතර දෙනෙක් උපස්ථානේ බලාපොරොත්තු වෙනවා. ඉතින් මෙහෙම ගත කරනකොට අපි ඊයේ උත්සාහ කරා මේහා සමාන මේ හතරමා භූතයන්ද රූපෝලින් ශබ්දෝලින් ගන්ධෙන් රසෙන් පහසෙන් ඊටිවිලෝලින් උපස්ථානය කර කර ඉන්නේ මේ යෝගාවචරයා මේ උපස්ථානය කිරීම කවදාව සන්තරපණය කරන්න පුළුවන් එකක් නෙවෙයි ඇහිදල් කූඩේකට වතුර පුරවන්න හදනවා වගේ ඒක නිසා මැරෙනකොට කොහොමද අතෘප්ති කරන්නේ මනෝවිද්‍යාවේ කිසිම කිසි සතේ මැකින්නේ සන්තුෂ්ටව අතෘප්ති කරවමලකේ ඒ වගේම ඉන්නකන් කාමයට දාස්කම් කරනවා තමන්ගේ අභිවෘද්ධියක් හිතසුවසලකීමක් අත්සිද්ධියක් අත්කුසලයක් කරගන්න වෙලාවක් නැහැ මේ කාමයට දාස්කම් කරනවා ඌනම මැරලා යනවා ඌනයි කියන්නේ පිළිචින දිගට මැරලා යනවා ඌනෝ අතිත්‍යෝ කාමදාසෝ ඉතින් මේ බව ජීවිත ප්‍රථම යාමේදී හෝ දැනගත්තොත් මැදියම් යාමේදී හෝ දැනගත්තොත් අවසාන යාමේදී හෝ දැනගත්තොත් ඒක නට ඒක දැනෙන්න දැනෙන්න සංවේගය වැඩි වෙනවා. දැනෙන්න දැනෙන්න උත්සන්න බයක් ඇති වෙන්න පටන් අර ගන්නවා. මේ ක්‍රමයකට ගිහිල්ලා කවදාකවත් මේ කෙලවරක් නැහැ කියන්නේ. නමුත් එහෙම බය ඇති වුණාට මේ හතරමා ධාතුන්ගෙන් ගැලවෙන්න බෑ. අපි ඒව අල්ල ගන්න තමයි මෙතෙක් කල් දැඟලුවේ. නමුත් අපි දන්නේ නැහැ ඒව අපිවත් අල්ලගෙන තියෙන. වෙන විදිහට කියනවා අපි මොනව අල්ලන්නේ කියත් අපි අහුවෙනවා. ඒ බව තේරෙන්නේ ගැළවෙන දවසේ. අඳපුගෙන හදන්නවා දික්කසා දෙන්න කොච්චර අමාරුද කියලා. බඳින්න ඉස්සර නම් ඉතින් ජීවිතේ සම්පූර්ණයෙන්ම බඳින්න එපා. බැඳෙන්න නැත්නම් මිනිහෙන් නෙවෙයි කියලා කියන්නේ. ඉතින් කවුරුහට වහන බඳගත්තට පස්සේ කවදා හරි යක්ෂණියක් හරි යක්ෂයෙක් හරි හම්බ වුණොත් ගැලවෙන්න ගිය දවසේ තමයි තේරෙන්නේ උඩරට කසාදෙට පළල පාතර කසාදෙ කියන උඩරට කසාදෙ ලේසිලු දික් කසාදෙ පාතරට කසාදෙ හරි අමාරුයි මෙහෙ කොහෙද මන් දන්නේ මෙහෙ කොහොමද දන්නේ කොහොම නමුත් ගැලවෙන්න ගිය දවසේ තමයි තේරෙන්නේ අහුවෙන අහුවිලෙන් සාපියන්න හැම එකකින්ම අපි අහුවෙනවා ඉතින් ඒ අවුල්ලගත්ත එක අහුවෙන එක සැපක් කියන තාක්කල් ඒකේ ආධිනව බලන්න මනසකාරයක් අපිට ඉන්නේ නැහැ. ඒ දෘෂ්ටි කෝණයක් අපිට ඉන්නේ නැහැ. යොන්සමකාරයක් ඉන්නේ නැහැ. කවදාද මේක පිළිබඳව සැක කරලා හෝ මේකෙන් ගැලවීමට පුංචි හරි ප්‍රයත්නයක් කරපු ගමනේ. මේක පුදුම කිපිල්ලක් කිපිල්ල. ලෝකෙම Tamanට විරුද්ධව එනවා. ඒ නිසා මේ ආශිත සර්පය හතර දෙනා ඉන්න මේ කෙනාට සත්පුරුෂයෙක් ඇවිල්ලා කියනවා ඔය එක කරි කිපුණොත් මරණය හෝ මරණාන්තික දුකක් වෙනවා. නිසා සුදුස්සක් කරපන් කියන මිසක් අහවල් දේ කරන්න කියන්නේ නැහැ. ඒ පුද්ගලයාට පුද්ගලයාගේ ශක්තිය උරගා බලන්න ක්‍රමයක් හොයාගන්න මතක් කර දීමක් විතරයි සත්පුරුෂයා කරන සත්පුරුෂයා කිසිම දෙයක් දෙන්නේ නැහැ. මොන දෙයක්වත් දෙන්නේ නැහැ කියනවා උඹලක ඔක්කොම උපකරණ තියෙනවා දන්නවා උඹට දන්නේ නැත්තේ මේ සර්පේ ආභරණයක් කියලා සලාගත් එකයි වැරද්ද. ඔබ දැන් සර්පය සර්පය විදිහට බලාගෙන කියලා. ඉතින් ඒ අපි හිතමු යම් ක්‍රමයකට අපි ඊයේ වෙලා ගත්තා. මේ නිසා අපි කරන්නේ මේ හතර මහ භූති ඔක්කොම අල්ලන්න කරන්න බැරි නිසා ඉස්ලාම කායanusasanaහිත දාලා කායanusasana තුළ තියෙන ආනාපාන හිත දාලා ක්‍රමයෙන් ආනාපානෙන් අපි ඇඟට නොදැනෙන්න අයින් වෙනවා. එතකොට අපි එනවා தත්ත්වයකට මේ හතරමා භූතයන්ගෙන් තොර. ඉතින් ඊට පස්සේ මෙයා මේ හතර මේ නාගෙන්ගෙන් අයින් වෙලා හීරගෙමුත් පැනලා පලා යනවායි කියලා හිතුවොත් අතකෝ පුරිසෝ බික්කවේ මේ ඊට පස්සේ මේ පණිවිඩය හම්බුනාට පස්සේ සෝබික්කෝ පුරිසෝ බීතෝ චතුර්ණං ආශිවිතාන මේ හතරමා මේ ආශිර්ෂ සත්‍යයන් පිළිබඳ වීතියක් ඇති කරගෙන බයක් ඇති කරගෙන යේනවා යේනවා පලායති යම් තැනක ඉන්නවද ඒ සත්තු එතනින් පලා යනවා එතකොට ඒ කියන්නේ අර ආනාපානය කියන පුංචි දෙයට අඩු කරලා ආනාපානයම සමුගත්තයි කියන වගේ නැත්නම් ඇහැට පේන යමක් ඒ වෙලාවේ නෑ කනට ඇහෙන යමක් ඒ වෙලාවේ නෑ නාසයට දැනෙන උෂ්මාවක් නැහැ. දිවට රසක් නැහැ. කයට දැනෙන පහසක් නැහැ. නමුත් තාම පණ තියෙන බව දන්න. තාම මැරෙලා නැති බව දන්න. තාම සීමුර්ජා වෙලා නැහැ සීයේ තියෙන බව දන්න. අන්නේ වෙලාව ගන්න පුළුවන් යම් ප්‍රමාණයකට මේ භූත ධර්මයන්ගෙන් මහා භූත ධර්මයන්ගෙන් රූපයෙන් කයින් සමුගත්ත වෙලාවක් කියලා. එතකොට සත්පුරුෂයා ඇවිල්ලා කියනවා ඔබ දැන් තමා බුද්ධයෙන් පලා ගියා. තමේනම් ඒවම් වදෙය. ඒ පුද්ගලට ඇවිල්ලා කියනවා ඔබ දැන් අතරමහා පුත්‍රයන් පලා ගියාට ඉමේකෝ අම්බෝ පුරිස පංච වදකා පච්චත්තික. අර රජුනන්න පණිවිඩය යනවා මේ අක්ෂයා පැන්නයි කියලා. ඊළඟින් පැන්න සර්පියෝ ටිකක් පිටිපස්සෙන් එළවනවා. රජුරෝගේ රාජපුරුෂය එළවනවා රජුරෝ දැනගන්න මේ මිනිස්සයා අක්ෂේක් නිසා එයාට ප්‍රියමනාප එයා පුංචි කාලේ ඉඳලා හැදිච්ච ප්‍රියමනාප වදකියෝගෙන් ලහනවා ඔබ දන්නවනේ ආවලා ඔබලා ගිහිල්ලා මරන්න යන බව කියන්න එපා පිටිපස්සෙන් ගිහිල්ලා කොහොමද අල්ලගන්නේ අල්ලගත්ත තැනම වද දීපක් මරපන් මොකද හේතුව ඉස්සෙල්ලා රජුරවන්ට යුද හිර කරුවෙක් නෑ එහෙම නැත්නම් මම පාරන හොරෙක් කණ්ඩායමේ දැන් රාජනීතිය කරපු කෙනෙක්. එනිසා රජුරු ඊටත් දැකපෙන. දැන් මෙහෙවන්නේ එයාගේ ප්‍රියමනාප පච්චත්තික වදකෝ කර්තනේ. ඒගොල්ලෝ අල්ලගත්ත ගමන් මරණ යම් තැනකදී දකින්නද එතනදී මරන්න ඕනේ කියලා වදකෝ පස් දෙන්නේ නැහැ රජුරෝ මෙහෙවනවා. ඊට පස්සේ මේ කතාව සම්බන්ධ කරලා මේ නිදර්ශන සම්බන්ධ කරලා සූත්‍රයේ පසුභාගයේදී සර්වඥයන් සඳහන් කරනවා මේ හතර මහා ධාතුන්ගෙන් ප්‍රයෝගශීලීව తాවකාලිකව වින් වෙන්න පුළුවන් බව දැනගෙන වින් වෙච්ච කෙනාට ඊගාවට මේ පංච උපාදානස්කන්ධ ලෝබෙද බෙද බද දෙනවා පංච උපාදානස්කන්ධ කියලා කියන්නේ නම් වශයෙන් මේ සූත්‍රය හරුවචන්තේ සඳහන් කරනවා. රූප උපාදානස්කන්ධ, වේදනා උපාදානස්කන්ධ, සංඥා උපාදානස්කන්ධ, සංස්කාර උපාදානස්කන්ධ, විඥාන උපාදානස්කන්ධ. අර මේ තරම් විශාල දුෂ්කර කෘත්‍යයක් කරගෙන මේසා විශාල ශික්ෂණයක්ම ලබාගත යුත්තක් ලඟුණාට මොකද ඒ පුද්ගලයා තව කඩිල් කඩුල්ලකටපත් වෙනවා කඩීමකටපත් වෙනවා ඒ නිසා ඒ කඩීමේදී එයාට ඒ තමන්ගේ ඒ වෙලාවට සුදුසුසක් කරන්න වෙනවා ඒ වෙලාවට කියනවා යමක් සුදුසු නම් ඒ දේ දැන් කරපන් දැන් ඔබ පිටිපස්සේ පත් දෙනෙක් කෙලවනවා රාජපුරුෂයා හැබැයි බැලුව බැලමට ඔක්කොම නෑයි ඔක්කොම මිත්‍රයෝ ඔක්කට හැදිච්ච කට්ටිය හැබැයි මේ කට්ටිය වදකයෝ බඳුරු අණ කරලා තියෙන්නේ දැක්පොගම මරපන් කියලා ඉතින් ඒ වගේ හරියට අර රූප ධර්ම තමයි කර්මස්ථානේ සංසිඳනකොට සංසිඳින යනකොට අපිට අපි අර දැනට ඇහින් පේන රූප නෑ අපි ඇත්ත එක වහගෙන ඉන්නේ එතකොට හිත රූප හදාගෙන බලනවා ඒ බලන්නේ ඔක්කොම ප්‍රිය රූප ඉති සංසාරේ තමයි එකතු කරගත්ත අමාරුවෙන් දැකපු රූප අර පිටින් රූප නැත්නම් රූප හදලා පෙන්නනවා ඒවට කියනවා අපි මනෝ රූප කියලා. ඒකේ තමන්ගේ අර ඇති කරගත්ත විවේකයට බාධායි නමුත් මොන જાතික රෝගකට අතරින් නෑ එළවලෝ පාර දෙනවා. එහෙම නැත්නම් ශබ්ද රූප එනවා. සමහරට නూరుණු පුරුදු ශබ්ද හෙන්න පටන් ගන්නවා. සමහර ඇත්තන්ට සුබ ප්‍රිය ශබ්දය. සමහරවිට අමනුෂ්‍ය බයලෝන ශබ්දය. ඒකට අර තනි වෙලා, පාළු වෙලා, එහෙම නැත්නම් හුදේකලා වෙලා ඉන්න එක නාට. එහෙන ශබ්ද නිසා ඇඟ හිකිලි පොළනවා. ඇඟ සීතල වෙනවා, එහෙම නැත්නම් හීන් දාඩි දානවා. එහෙම නැත්නම් ගන්ධ රූපෙන් දෙක තියෙනවා. කලාතුරකින් තමයි මේ භාවනා කරනකොට ඒ වගේ මනෝමය ගන්ධ එනත් නැතුව නෙවෙයි සමහරෙකුට තමන්ගේම ඇඟෙන් පිට වෙන ගන්ධ එහෙම නැත්නම් මේ සාමාන්‍ය ගමේ රොටි ගැන පෙරේත ගන්න කියලා එකක් කියන්නේ. අලබදිත කොට එන සුවඳ, ඒ වගේ කියලා ඒකක් එන්න පටන් ගන්නවා. භාවනා කරලා විවේක වෙනකොටම ඒ සුවඳේ. තව සමහරෙකුට ඉවි රසනහර උද්දීපන වෙලා ඒක කියලා ගන්න පටන් ගන්නවා. ඒක උගුර ගන්න පටන් අර ගන්න මොකකින් හරි විවිධ රස දැනෙන්න පටන් ගන්නවා. ඒක සමාධියේදී විතරයි එන්නේ. ඇත්ත ගන්නකම නෑ. තව සමාධියට කය පැද්දෙනවා, ඉස්සරහට තල්ලු කරනවා, හොල්ලනවා, කරකවනවා, පැත්තක් රත් වෙනවා, පැත්තක් සීතල වෙනවා. වගේ මේ ස්පර්ශ රූපෙන්න පටන් ගන්නවා. ඉතින් මේ අර පිටින් එන ස්වභාවික රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ වලින් සමුගත්තට ඒ යෝගාවචරයට ස්පාසුවක් දෙන්නේ නැහැ. අස්සසිල්ලක් දෙන්නේ නැහැ. අර මනෝමය රූප, මනෝමය ශබ්ද, මනෝමය ගන්ධ, මනෝමය රස, මනෝමය පොට්ටබ්බ එන්න පටන් ගන්නවා. ඉතින් මේක අතරමහා සර්පයන්ගෙන් භූතයන්ගෙන් සංගතතර පස්සේ ඒ පංච උපාදානස්කන්ධ පිටිපස්සෙන් රූපදින බව දන්නේ නැත්නම් ඒ යෝගාවචරය මේන හැම රූපයක්ම ප්‍රතිබන්ධව බය වෙනවා, සැක වෙනවා, අර්ථකථනය කරන්න හදනවා. මේක දැක්කේ ඇයි? මොකද මෙහෙම වුනේ? මට මේකේ මොකක්ද අර්ථේ? ඇයි මේ සද්දේ මට ඇහුනේ? ඇයි මේ කම මගේ හෙල්ලෙන්නේ? ඇයි මට මේ කඳ දැනෙන්නේ? ඇයි මට රස දැනෙන්නේ කියලා හරියට සංවේදී උත්සන්න ආසන්න තත්ත්වයකටපත් වෙනවා. ඒ නිසා මේ මට්ටමට ගියා යනකොට ඒ යෝගාවචරයා තුළ අපි හිතමු සැකයක් තියෙනයි කියලා මගේ සීලය හොඳ නැහැ කියලා. එයා හිතන්නේ මේ රූපේ පේන්නේ මගේ සීලය හොඳ නැති නිසා. මේ ශබ්දය ඇහුනේ මගේ සීලය හොඳ නැති නිසා. මේ ගන්ධ රස පාස කියලා එයා හැම වෙලාවෙම හීනමානේ තියෙන ආවාසියට දාලා කල්පනා කරනවා. කෙනෙක් හිතුවොත් මට මේ ශ්‍රද්ධාව මධිකම නිසායි නැත්තම් Taman මම උච්චර ශ්‍රද්ධාවත් එක්ක නෙවෙයි කියලා Tamanටම Taman දක්ෂිරු කරගත්ත කෙනෙකුට නම් මෙයා හිතනවා මේ මේ රූප ශබ්ද ගන්ධ රස මට මේ භාවනාව කරන්න යන්න දෙන්නේ නැතුව දැන් සෑහෙන දුරට ගිය කෙනාට බාධා කරන්නේ මේ ශ්‍රද්ධාව නැති නිසායි. සුත්තමේ ඥානෙ නැත්තම්. එයා ඒකට ගැවෙනවා නම් අනේ මං ත්‍රිපිටකේ දන්නේ නැහැ මං අරක දන්නේ නැහැ. ඒකෝට හිතනවා මේ හොල්මන් එන්නේ මම නොදැනුවත්කම නිසායි කියලා. ඉතින් ඒකට ඒ පුදුලට ඒකට උත්තර දී ගන්න බෑ මොකද යාර කියන්නේ නෑ එහෙනම් සීලේ ගැන සැලකිලිමත් වෙලා ඊට සම්පාදනය කරගෙන යන්න සිල්වත් වෙන්න. ශ්‍රද්ධාව නැත්තම් ශ්‍රද්ධාව ඇති කරගන්න කුසල ඡන්දයක් ඇති කරගෙන අනිකුත් ඒ ශ්‍රද්ධාව ඇති කිරීමට කරන දේ උපක්‍රම ටික කරන්න. එහෙම නැත්තම් තමන් ගැන සැක කරන ගතියක් තියෙන නැති කිරීමට උපක්‍රම කරන්න කියලා. ඒ කෙනාට එතනදී තනවා වඩලා දෙන්න වෙනවා. ඒ කෙනාට හරියටම තමන්ට වෙන අබැග්ගේ, තමන්ට වෙන කරදරේ, තමන්ට වෙන දේ නිර්වචනය කරන්න පුළුවන් නම් ප්‍රශ්නයකට නගන්න පුළුවන් නම් කියන්න පුළුවන්. ඒ කියමනේ අපිට මෙන්න මෙහෙම පුංචි තැනකට ගැඹුරකට යන්න පුළුවන්. මේ පේන දේ අපිටම රූපයක් වෙනවා, ශබ්දයක් ඇහුනවා, ගන්ධ රස පහළ මේ ඔක්කොම රූප, රූප රූප, ශබ්ද රූප, ගන්ධ රූප, රස රූප පොට්ටක්. ඉතින් අර දකින්න රූපේ බුදු පිළිමයක් කියලා හිතන්න. රුවන්වැලිසෑය කියලා හිතන්න. බුදු රැස් වීතිච්ච එකක් කියන්නේ. මල් පිපිච්ච එකක් කියලා කියන්නේ. එතකොට යාට ඇති උනේ මේකට ප්‍රසාදයක් නම් වැඩේට බාධා කරන්නේ රූපෙ නෙමෙයි මේ ඇති වෙච්ච ප්‍රසාදේ. එහාට වෙන්නේ අපායක් නම් මිනිහුලුවක් නම් සර්පුණක් නම් යක්ෂයෙක් නම් ප්‍රේතයෙක් නම් යා බය වෙනවා. අප්‍රසාදේ පළ වෙනවා. එතකොට මෙතන මේ උපාදානී උපාදාන ඛණ්ඩ කියලා කියන්නේ පහළ වෙන ප්‍රසාද අප්‍රසාද දෙක පමණයි. බෑ පේන රූපෙ නෙවෙයි. ඒක නිසා මේ පුද්ගලයාට තේරුම් ගන්න වෙනවා මේ රූප පෙනුනට හැම කෙනාටම ප්‍රසාද අප්‍රසාදේ පහළ වෙන්නේ නැහැ. ඒ වගේම මේ මම දැකලා ප්‍රසාදේ පහළ කරගත් රූපේ තව කෙනෙකුට අප්‍රසාදයට හේතු වෙන්න පුළුවන්. ඒ නිසා මෙතන දැනගන්න තියෙන්නේ මේ දකින දකින ආහන ආහන හැමදේත් එකම හැප්පිලා. හැමදේම මැනලා හැමදේම තෝරලා මේකට ප්‍රසාද අප්‍රසාද පහළ කරගත්තොත් ගමන පමණයි. ගමන සංකීර්ණයි. ගමන ව්‍යාකූලයි. ඒ වගේම තමයි මේ පුද්ගලයා වාර්තාව දෙනකොට මට අසවල් දේ දැන්න නිසා මට ප්‍රසාදය පහළ වුණා කියන එක බොහෝ විට කියවෙන්නේ නැහැ, ලියෙන්නේ නැහැ, ඉදිරිපත් වෙන්නේ. එයා කියන්නේ අසවල් දේ දැක්කයි කියන එක. ඒකට අහන්න වෙනවා. හොඳයි. දැක්කේ අසුචි හරි රත්තරන් හරි වෙන්න පුළුවන්. දේවදත්ත හරි බුදුහාමුදුරුවෝ හරි වෙන්න පුළුවන්. මොකද්ද තමයි ඇතිවිච්චි? මොකද්ද ඇතිවිච්ච දේ? සාධයත් අප්‍රසාදිය. ඉතින් මේ වගේ හරහර අවශ්‍යනකොට ඒකට හරියටම උසාවි කුඩුවට නංගල හරස් ප්‍රශ්න අහනවා වගේ ඒ ප්‍රශ්න අහන්න පැහැදිලිවම පිරිසිදු දෙන්න පුළුවන් ඉතාම සුළු කොටසකට විතරයි. එතකොට උඟ දෙනෙක් අහනවා ස්වාමීන් වහන්සේ කමටහන් සුද්ධ කරනකොට මම බුදු පිළිමයක් දැක්ක මම ප්‍රසාදේ පහල කරගත්තොත් හොල්ලද අප්‍රසාදේ පහල කරගත්තොත් හොල්ලද කියලා මගෙන් අහුවට හරියන්නේ නැහැ. ඒක නෙමෙයි උත්තරේ. ඒ විඳින කෙනාට ඒ රූපේ පහළ වෙනකොටම රූප රූපයක් නම් ඒ රූපේ හේවණල්ල වගේ ප්‍රසාද ප්‍රසාද පහළ වෙනවා. සද්දය ඇහෙනකොටම බීතිකාවක් හරි රුචියක් පහළ වෙනවා. මෙතෙන් හොඳට මතක තියාගන්න බීතිකාවක් කරදරයක් රුචියක් කරදරයක්. ප්‍රසාදේ පහළනවත් බාධාවක් අප්‍රසාදේ පහළනවත් නාසයට ගඳක් වදිනවා මනාව වුණත් පහය අමනාවුණත් බාධාවක් ජීවිත රසක් දැනෙනවා ප්‍රසාදේ පහමක ප්‍රසාදේ පාන ප්‍රතික්‍රියා වීමක් වෙලා හැප්පිලක් වෙලා කායන පහසක් දැනෙනවා උඩ යන්න වගේ දැනෙනවා හැප්පෙනවා වගේ දැනෙනවා පැද්දෙනවා වගේ දැනෙන සමහර විට බයකට ගන්නවා සමහර විට ආඩම්බරයකට ගන්නවා ඒ කොයි එකවත් ඒ කියන්නේ ඒකට ප්‍රතික්‍රියා කරලා. නමුත් ඒ ප්‍රසාද අප්‍රසාද පහළ වීම මේ පුද්ගලයා හිතල කරන එකක් නෙවෙයි. ඒකට දඬුවම් දෙන්නත් බෑ. එයා මේ මේ මේක වෙනකොට මට මේක වෙන්න ඕනේ කියලා ප්‍රසාදේ පහළ කරගෙන වෙනමුත් ප්‍රශ්නේ තියෙන්නේ කමඨාන සුද්ධ වෙන්න එයාගේ නිරීක්ෂණය. මේක මේ මේක රූපයක් මනෝරූපයක් මට මේක දකින්නට මට ප්‍රසාදේ පාන කියලා නිරීක්ෂණය කරපිට කියා ගන්න බැරි නම් කමඨාන සුද්ධ වෙන්නේ නැහැ. කිව්වට මම කොච්චර කී කියා හිටියත් එතන අහගන්න වෙනවා හොඳයි මේ දැකපු එක මොන එක වුණත් වඩා මොකද තමයි ඇති වෙච්චි අත්දැකීම. මොකද අත්විඳේ. ඉතින් අහනකොට ආපිට උත්තර දෙන්න පුළුවන් පිළිස භාවනා පිළිසෙන් හතරින් එකට බොහෝම අඩුයි. සමහරු දකින්නවා කියන්න බෑ. සමහරු එහෙම විස්තර දකින්නේ නැහැ. ඒ මේ නිසා කමඨාන් සුද්ධ කිරීමේ ලොකු සංනිවේදන ප්‍රශ්නයි. හැබැයි මම ඒකෙන් සතුටු වෙනවා. ඒ ගුරුමේ පඬිස්සංශ කියනවා මේ දෝෂේ වැරදිකාරය ගුරුවරයයි කියලා. බාහනකනික නෙවෙයි. භාවනා කරන අහිංසකයි. එයා දන්නේ එයාට ඒක කියලා දෙන්න ඕනේ. එයාට කමඨාන සුද්ධ කරලා දෙන්න ඕනේ. සාකච්ඡා කරලා දෙන්න ඕනේ කියලා දෙන්න ඕනේ. මේක උපාදානිය වෙන්නේ මනාපයට යමනාපයට පාරුණොත් විතරයි. ඒකත් උඹේ චේතනාපූර්වකව සකර්මකව සචේතනිකව සසංකාරික වෙන එකක් නෙවෙන්න පුළුවන්. අසංස්කාරික වුණත් උඹ විතරයි දකින්නේ ඒ නිසා උඹ කිව්වේ නැත්තම් මට උඹට උදව් කරන්න බෑ. එනිසා මම මේ බණ කියන්නේ මොකටද ඔබට මේ දකින්න දේ මම මාගේ හැඟීමෙන් ගන්න තු වෙච්ච දේ දැනුණ දේ වෙච්ච කාලෙට කියපන්. උංග දෙඩෙක් කරන්නේ ගුරුරට කියන්නේ ඉතල තමන් මනිනවා. මේක වෙන්නේ කොහොඳයි මේක වෙන්නේ නරකයි කියලා ඒතර ගුරුරට කියන්නේ වෙච්ච හැටි නෙවෙයි. වෙච්ච එක පිළිබඳ තමන්ගේ මතය. මේක හාර හාර හාර හාර යන්න ඕනේ. මේ උසාවි ගුරුවරු නංගල හාරස් ප්‍රශ්න අහා දිගට දිගට එතකොට හරි වෙහෙසයි යෝගාවචරයට වෙහෙසක් නතු වෙනවා. නමුත් මේ ගැඹුර නිසා මේ උපාදාන පහළ වෙන්නේ තමගේ රුචියට නෙවෙයි. අපි කිව්වොත් මේ උපාදානය උපාදාන කරන ක්‍රමය නැත්තම් මේ බුදුන් දකින්නට මන අපේ පහනවා, දේව දකින්නට අමන අපේ පහල වෙනවායි කියලා අපි ගත්තොත් නිදර්ශනයක් නැත්තම් අසුචි දකින්නකොට අමන අපේ පහන, රත්තරන් දකින්නකොට මන අපහන දෙකම කහපාටයි. ඉතින් එයාට මේ පහළ වෙන මනාපයමනාපේ බුදුහාමුදුරුව අහනවා. බුදුහාමුදුරුවෙන්ට උත්තරයක් දෙන්න අහනත් බැරිය. මේක තමන්ම කරගන්න දෙයක්ද කියලා. මේ පහළ වෙන මනාපයමනාපේ දෙකම දුකට හේතු වෙන එකක් නම් කවුරුවක්වත් තමන් පහළ කරන්නේ නැහනේ. එහෙම නැත්නම් පිට කෙනෙක් කරන දෙයක්ද කියලා. සර්බලදාරි දෙයයන් නැතිගේ බණ අපිට මේ. බුදුන්ස කියනවා එහෙම එකකුත් නැහැ. එවන මේ මනාප අමනාප පහළ වීම සුද්ධ වශයෙන්ම හේතුඵල ධර්මයක ප්‍රතිඵලයක්. නමුත් යෝගාවචරය මේක හේතුඵල ධර්මයක ප්‍රතිඵලයක් වශයෙන් බලන්න දන්නේ නැත්නම් බලලා කියන්න දන්නේ නැත්නම් මේක තෝරන්න ගියොත් පූර්ණිකවනානෝ මනින්න කියන්න ගියොත් ඒකට තමයි මේ ප්‍රතික්‍රියා කරනවා කියන්නේ. ඒන දේවල් අල්ල බදා ගන්නවා. කියන්නේ අන්නේ අල්ල බදා ගන්න නැතුව දැකපු දේ දැකපු හැටි කියන්න පුළුවන් නම් වැඩි කල් භාවනා කරන්න ඕනේ. එනකොට මෙයා දන්න මට මේක දකින්නකොට මේක පහළන මේක දකින්න මේක. ඒක මට තියෙන්නේ විච්ච හැටි කියන එක විතර. ඇත්තටම දෙවන්නේ හිටියේ නැති වුණා. තමන්නම දැක ගන්න පුළුවන් නම් මට සාමාන්‍යයෙන් මෙන්න මේ රූප දකින්නකොට මනාප වෙනවා මේ රූප දකින්නකොට අමනාපේ පන්න මේ මනාපමනාප දෙක මගේ සුභ සිද්ධිය පිණිස හිටිනවද? කවදාවත් නැහැ. ඒක වයින් කරපොනික් එක්ක ගේන එක. ඒක ඒ නිසා මේ උපාදානස්කන්ධයන්ට අල්ලගෙන නටන ගතියට ওই සේලා භික්ෂුණිය තාම තරුණ භික්ෂුණිය මාර්යා ඇවිල්ලා අහනවා මේ පහළ වෙනදී උඹ උඹ විශ්ින් කරගන්න දෙයක්ද එතකොට උඹට කවුරුර කරපු හෝනියමක් ශාපයක්ද කියනගේ ප්‍රශ්නේ එතකොට සේලා භික්ෂුණිය කියනවා නයිදන් අත්තකඩම් බිම්බම්. මේක මා විශ්ින් කරන ලද ප්‍රතිබිම්බයකුත් නෙවෙයි. නයිදන් පරකටන් අගම්. මට කවුරුත් කරපු සාපේකුත් නෙවෙයි. හේතුම් පිටිච්ච සම්භූතං. මේක හේතුඵල ධර්මයකින් ආව දෙයක්. හේතු භංගා නිරුද්ධති. හේතු නැතිවෙච්ච දැන ඕක නැති වෙලා. දැන් මට බුදුන් දැක්ක සන්තෝෂ උනායි කියලා ඕකට කෑ ගහලා වැඩකුත් නැහැ. දේවදත්තයක් අයි කියලා කණගාටු නැයි කියලා කණගාටු වෙලා වැඩකුත් නැහැ. මේකේ ළඟිනොට මේක වෙන එක මගේ බොක්කෙම තියෙන ගතියක්. මගේ ඇවිල තියෙන සාහජාතයක්. මගේ රුචි අරුකත්වය, මගේ පෞරුෂත්වය, මගේ ඇබ්බැහිය. මේ රුචි අරුචකම මේ පෞරුෂත්වය, මේ ඇබ්බැහිය මගේ ස්වභාවය නෙවෙයි. ඒවා මෙයා හැදෙනකොට මගදී හම්බ වෙච්ච ලැබැයි බල්ලොත් එක්ක බුදිය ගත්තාම මැක්කොත් එක්ක නැගිටින්න වෙනවා කියන අපි නිතරම බල්ලොත් එක්ක ඉන්නවා ඒකට මැක්ක කොට වෙනවා. ඒ ඉතින් බල්ලොත් එක්ක පුදින මනසට හැටි. ඒ වගේ අපි අසුරු කරන්නේ කවුද යනු අපිට රුචි අරුචිකම කියලා දෙන්නේ. රුචි අරුචිකම මතුවෙන මතුවෙන හැම දෙයම මේ පැත්තට මේ පැත්තට දානවා. දාපු හැම දෙයක්ම මම මගේ කියලා අල්ලගන්න. මගේ ආත්මය කියලා අල්ලගන්න. මගේ මම කියලා අල්ලගන්න. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ හතරම භූතයන්ගෙන් වෙන්විච්ච හිත එතන අපි දුෝ කායන වශයෙන් පිළිබඳ සෑහෙන පරිචයක් ඇති කරගත්ත හිත ඊ ගාවට අර පාළු ඉඩමේ පාළුගේ වළම් බින්දින්න වගේ මේ එන සිටිවිලි මේ හිතවිලි වලට දැන් අපි ගත්තේ රූප නිරූප රූප සද්ද රූප ගන්ධ රූප රස රූප දිගේ යෝගාචර අවුලක පටලැවෙනවා දැන් අත හැප්පෙන දෙයක් ඇතුව නෙවෙයි මේ පැටලෙන්නේ හේවනල්ලක් එක පැටලෙන්නේ නෙවෙයි ළඟ තියෙන රූප ටික යජවන් කරලා තියෙන මොකද හිතට নানা ආකාර දේවල් එනවා. එන්නේ නැති වෙන්න බෑ. ඒ මොකද වේගින් යන වාහනයක එකපාරට නතර කරාට හිතින් නෑ එතන ඇදගෙන යනවා ආපු වේගෙට. ඒ වගේ අපි සංසාරේ පුරාවට ගෙන ආපු හැබැයි ඒ පුරුදු ඒ පෞෂත්ව ගති ඇදගෙන යනවා. ඒ ඇදගෙන යනකොට මොහුණගේ වලිගේ කඩනට පස්සේ ඒක පණ නැතුණට ගැහෙනවා. බොහොම ශීඝ්‍රයෙන් ගැහෙනවා. ඒක දැකලා මේක තල්ලේ අත තියාගෙන මේක දැන් හිරිවට්ටන්න ඕනේ මේක ඇනස්තීසියා දීලා දැන් ඔපරේෂන් කරන්න ඕනේ මේක ලෙඩෙක් කියලා වුණ වලි කියලාගෙන කියලා ඔපරේෂන් තියරට ගිහලා වැඩේ කරන්න බලනකොට ඔබ මැරලා ඉවරයි කොහොමද? වුණ වලිකට වෙදකම් කළා වැඩක් නැහැ. ඒක දඟලුවා. ඒක මේ ප්‍රාණයට දඟලන එකක් නෙමෙයි. ප්‍රයත්නයක් එතන ඒ වගේ තමයි මේ රූපෙට නම් තව කමක් නැහැ. දැන් මේ රූප නිසා ඇතිවෙච්ච හේවණල්ලට රූප රූප නිසා, ශබ්ද රූප නිසා, ගන්ධ රූප නිසා, රස රූප නිසා හරියට හීනයක් දැකලා හීනෙට ආඩම්බර වෙන්න ආසෙයි. දැකපු හීන ගැන පශ්චාත්තාප වෙන්න ආසෙයි. මේ භාවනා කරනකොට එන හැම එකම අල්ලනවා. දැන් අල්ලන්නේ නැතුව ඉඳ දන්නේ නැහැ යෝගාවචරය. ඒක යෝගාවචරයේ දෝෂයක් නෙවෙයි. යෝගාවචරය කියලා දෙන්න ඕනේ දැන් ওই එක එක් ඔක්කොම ළමට වෙන්නේ රජුන් විසින් මේවන්ලද උඹේ මිත්‍ර වදකයෝ. දැක්කොත් මේ මේ දේ දැකලා මනාපයක් පහුණයි කියලා එතකොටම සංසාරයට කර්ම රැස්සලා ඉවරයි. මේ දේ දැකලා යමනාපුණයි කොට එතකොටම කර්ම රැස්සලා ඉවරයි. ඒ නිසා උඹට තියෙන්නේ මෙහෙම වෙනකොට මෙහෙම වෙනවා. ඒක හේතුඵල ධර්මයක්. ඒක මම නෙවෙයි මගේ නෙවෙයි. මෙහෙම වෙනකොට මෙහෙම වෙනවා. ඒක හේතුඵල ධර්මයක්. මම නෙවෙයි කියලා. මේ මතුවෙන මතුවෙන දෙයට අර විවේක ස්ථානයේ ඉඳගෙන උදේකලාවේ ඉඳගෙන චිත්‍රපටියක් බලන කෙනෙක් මේ වේදිකාවේ සුඛාන්තයක් යනවා. දුක්ඛාන්තයක් යනවා. සුඛාන්තයක් යන උඩ පැනලා විසිල් ගහනවත්. දුක්ඛාන්තයක් යන නිකටල්ලේ තියන අඬන්නවත්. ඕනේ නෑ. මොකද ඔබ ඇඬුවත් නැත්නම් සුඛාන්ත සුඛාන්තම තමයි. ඔබ විසිල් ගහුවත් නැත්නම් දුක්ඛාන්තම දුක්ඛාන්ත දුක්ඛාන්ත සුඛාන්ත සුඛාන්ත වෙච්ච අපිට වෙලා දින අපිට එහෙම නිකන් ඉන්න බෑ. මෙන්න මේකට කියන උපාදාන කරනවා කියන්නේ. මේ ආහ කියන්නේ නයි රෙද්දස්සේ දා ගන්නවා කියන්නේ ඕන ඕකට. ඉතින් ඒ නිසා කියන්නේ දැන් මම නයින්ගෙන් බේරලා ඇවිල්ලා දැන් මෙතනදී අහුවෙනවා. ඒ පේන ඒ කියන්නේ රූපවලනේ රූප හේවණල්ලට රූප රූප ශබ්ද රූප ගන්ධ රූප රස රූප දිගේ. ඉතින් මෙතන අතින් බලනකොට අපි ඔක්කොම නොදන්න කිරිසප්පියෝ. අපිට තියෙන්නේ මේ දකින දකින දේවල් වෙන ගැට ගහගෙන මේ ප්‍රතික්‍රියා කරන. ඉතින් භාවනා කමටහනදී යෝගාචරයෙන් දෙන්නේ නැති වෙන විදිහට මතක් කරලා දෙන්න ඕනේ මේ හිත හිස්සුනාට පස්සේ ඔබ නිකන් තියෙන්නේ. ඔකට নানা ප්‍රදේවල් එනවා. ওই එන දේවල් අයිතිවාසිකම් කියන්නේ බා. මම කියන්නත් එපා, මගේ කියන්නත් එපා, මගේ ආත්මය කියන්නත් එපා. හැබැයි ඔබ ඒ විදිහට දක්ෂව ක්‍රියාත්මක මේ ගොජේ දාන එක මේ පෙන පිපෙන එක නතර වෙන්නේ ඒක එන්නේ එන්නේ එන්නේ ගොජ දාන. හැබැයි ඒක හොඳට බලන්න පුළුවන් මම කියන්නේ කවුද කියලා. මම යගේ හැටි මේක දැක්කොත් සතුටුයි මේක දැක්කොත් කනගාටුයි ඇත්තටම තියෙන දෙයකට නෙවෙයි මේ හිතින් හදාගත්ත දෙයක් ඒ නිසා ඇත්තට තියෙන දෙය කියලා අපි හිතාගෙන දෙයකට නම් අපිට සමාවක් දෙන්න පුළුවන් නමුත් දැන් අපිට හිත හොඳ දක්ෂ ඉන්වන්තේ කුණා හිතා ගන්න පුළුවන් මම මේ දඟලන්නේ හීනක මම මේ දඟලන්නේ මනෝරූපයක මම මේ දඟලන්නේ මිරිඟුවක ඒ නිසා ඔබ සීයලව ගන්න කියලාගෙන රූප විපාදාන කරන්න එපා. රූප රූප ශබ්ද රූප ගන්ධ රූප රස රූප දිගේ. මේක බලල් අභ්‍යාසයක්. මේ අභ්‍යාසය වෙන්න නම් අර ඒ රූප අපි කියව මෙතන ආනාපානි කියලා ගෙවක් කළා බොහෝ කාලයක්. එන ඕන කෙනෙකුට නටලා යන්න ඇරලා බලන්නේ විශේෂයෙන්ම රූප පිළිබඳව බලා හිටීමේ කොච්චර කාලයක් වුණ කරන්න වෙයිද? ඒක කෙරුවට පස්සේ ඒ කියන්නේ රූප පිළිබඳව සූරකම දක්ෂකම ඇති වුණාට පස්සේ තමයි අට වින්දන පිළිබඳව මනාපේ පහරනවා සුඛ වින්දනයක් ලැබෙනවා අමනාපේ පහරනවා දුක්ඛ වින්දනයක් ලැබෙනවා ඒ අනුව මේ රූප ධර්මයන් කෙරෙහි අපි දක්වන ප්‍රතික්‍රියාව අනුව නාම ධර්ම වලත් පළගස්මක් වෙනවා එතක ටික ටික නා වේදන උපාදානස්කන්ධ කියන එනිසා අපි මතුවෙන මතුවෙන දේ අපි රසාස්වාදනය කරනවා කියලා රස වින්දනය කරනවා කියලා. ඒ රස වින්දනයට පෙළඹෙන එකන බොහෝම ඉක්මනට සැපට ලොල් වෙන ගතිය සහ දුකට අප්‍රිය කරන ගතියකට යනවා. නමුත් ඒ වුණත් ඒ නිසා එතන ගැලවුමක් නැහැ. රූපෙන් ගත්තා වගේ හතර මහා ධර්මයන්ගෙන් ගැලවුණා කියලා හිතමු. දැන් මම මේ දෙක කියලා කියමු බණනුව මේ රූප උපාදාන කිරීම මතු වෙන රූප රූප ශබ්ද රූප මනෝ රූප වලටත් වෙනවා. අපි ඒකත් දැනගෙන අපි කොහොම හරි දකින ටික ආරණිකව බේරෙනවා කියලා කියනවා. ඊගාවට යාට සැප වේදනා දුක් වේදනා සැප වේදනාට අකමැත්ත දුක් වේදනාට අකමැත්ත පහළ වෙනවා. ඉතින් ඒකත් බලනකොට එතනත් තව වදකේ දැකපතන මරන්න ආපු කෙනෙක්. මේ සැප වේදනා පහළනත් ඒකට මේ කාමාසාව පහළ නොවි ඉන්නේ කවදාකවත්. දුක් වේදනා වේදනා දුක්ඛිතන අටික අටිකානුසේ පහළ නොවි කොහොමනක් අත්දින්නේ. ඒ නිසා සැප විඳින මොහොත පාස අනුගේ අනුසේ කෙලස් තැන්පත් වෙනවා. දුක් විඳින වෙලාව පාස අටිකානුසේ කෙලස් තැන්පත් වෙනවා. ඒ නිසා හැම වෙලාවෙම ඒක රූපයෙන් එකකට වේදනාවෙන් අලුතෙන් කර්ම රැස් කරනවා අලුතෙන් බීජ තැන්පත් වෙනවා. ඒ නිසා ගැළවමක් නැහැ වගේ. නමුත් එහෙම එකට නෙවෙයි බුදුරජාණන්සේ මේ උත්තර දෙන්නේ. බුදුරජාණන්සේ සඳහන් කළා තියෙනවා ඔබ වේදනාව පහළ වෙනකොට අපි ඉන්න මේකට අපි විනාඩි 15ක් ඉස්සක් වඩිලා ඉන්න කියන එක කොහොමවත් කකුලේ අත පය වේදනාවක් එනවා. එහෙම නැත්නම් මේ දකින්න රූප නිසා මනාපමනාපහරහ වේදනාව එනවා. මේ අතේ පයේ වේදනාවට දුක්ඛ වේදනාව කියලා කියනවා. දකින්න රූප හිතින් දකින්න රූප ගන්ධ රස පහස නිසා එන වේදනවල දෝමනස වේදනා කියලා කියනවා මනෝමය යෝග. යෝගාවචර කියලා නෙවෙයි යන්නේ මේ දුක් වේදනා දෝමනස වේදනා කියලා දෙකම කලවම් වෙලා ඉන්නේ. යෝගාවචරයට කියනවා මේ උපාදාන රූප උපාදාන වේදනා උපාදාන ගැන කතා කරනකොට ඒක වේදනා කියන චෛසික ධර්ම ගැන කතා කරනකොට සැප වේදනාවක් ඔබට දැන් ඇවිල්ලා තියෙනවා බුදුහාමුදුරුවෝ දැකලා මල් දැකලා ජේතවනාරාමේ දැකලා රුවන්වැලිසෑය දැකලා එතකොට මේක සුඛයක් බව දැනගනි මේක මෙතෙන්දිත් අපිට අර මෙනෙහි කිරීමේ යන්ත්‍රය පාවිච්චි කරනවා සුඛ වේදනාව සැප ඔනේ එතකොට මිනිකුණක් කොළු කට්ටක් එහෙම නැත්නම් බලුකුණක් වමනේ ගොඩක් මොන හරි ගන්න. එතකොට අමනාපේ පාරම එතකොට දැනගන්න මේක දුක් වේදනාවක් කියලා මේ යෝගාවචරය කොයි වෙලාවක හරි මේ ඉනේන සැප වේදනා ඉනේන දුක් වේදනා මෙනෙහි කරන්න පටන් අරගත්තොත් බුද්ධ ආස්වාද ප්‍රසවාස මෙනෙහි කරන කෙනා ප්‍රසවාසයේ නිම වුණාට පස්සේ ආස්වාසයේ ඉන්දිසලා හිස්තන දකින්න ASCII හැම දුක් වේදනාවක් සැප වේදනාවක් අතර හිස්තනක් තියෙනවා දුක් වේදනා සැප වේදනා අනුව මෙනෙහි කරගෙන යනකොට ගොඩාක් ඉස්තර තියෙනවා. මැරිලා නැහැ. නිින්ද ගිහලා නැහැ. ක්ලාන්ත වෙලා නැහැ. අත්දැකීමක් තියෙනවා. මේ අත්දැකීම සැපත් නැහැ දුකත් නැහැ. අර සැප දුක කියන ලේබල් එකට අල්ලන්නේ නැති කොටස එන්නේ එන්නේ වැඩි බව තේරෙනවා. ඒක නිකන් උපමාවකට කියනවා නම් ආසදියා බල තරු බල බල හිටපේ කරනකොට වෙලාවකට එනවා මේ තරුවක ඉඳලා අනිත් තරුවක් අතර තියෙන ඉඩ අවකාශයේ අජටවකාශයේ තරු වලට වැඩිය උංගෝක් වැඩි. ඒත් ආස බලපු ගමන් තරු විතර නෙවෙයි ඒ වගේ සැප වේදනා දුක් වේදනා මෙනෙහි කරපු කෙනෙකුට තේරෙනවා භාවනා කරන කාලේ වැඩි වේලාවක් තියෙන්නේ සැපට හෝ දුකට වර්ගීකරණය කරන්න බැරි ලේබල් එකක් දාන්න බැරි එකක් ඉතින් බුදුරජාණන්සේ කියන ඔන්න ඔතනයි මධ්‍යම ප්‍රතිපදාව තියෙන්නේ. නිසා එනේන සැප වේදනාවක් සැප වේදනාව වශයෙන් මෙනෙහි කරපන්. නැත්නම් දැනගන්න. එනේන දුක් වේදනාවක් මෙනෙහි කරපන්. ඒක උඹට තේරෙයි මේ දුක් වේදනා සැප වේදනා මුළු චිත්‍රයේ 100%ක්වත් නැහැ. ගොඩාක් වෙලාට තියෙන සැපත් නැති දුකත් නැති අවස්ථා නමුත් අපේ ඉන්ද්‍රයන් කවදාකවත් මේක ගෝචර වෙන්නේ නැහැ. අපේ ඉදරන් සංසාරය විද්‍යාඥයන් අවුරුදු 40 ලක්ෂයක් දකෝ මේ සැප හොයන ගමනක ගිහිල්ලා තියෙනවා මේ රටවල ඉතාම වටින උග්‍රයි මොන්න ක්‍රමින් හරි කරන සැප හොයන ගතිය සම්පිට සැප හොයනවා සැප හොයන එකට ඒහා සමාන දුකක් ලැබෙනවා ඒ දෙක යා දන්නවා නමුත් සැප දුක දෙක අතර නේද? ආයෙත් ආශාව ප්‍රසාර දෙක අතර නේද වගේ. හෝ නැත්නම් ආශාව ප්‍රසාරට ගිවුනට පස්සේ අපි අතර නැත වගේ. මේ මැද තියෙන එක දුක්පතරත් එකයි, පොහසතරත් එකයි, ලෙඩහටත් එකයි, අනිවිචිකනටත් එකයි කවදාකවත් ඒක කිසිම වෙනසක් නැහැ. නමුත් කවදාකවත් ඒක දැකලා නැහැ. කවදාකවත් හඳුනාගෙන නැහැ. කවදාකවත් ඒක මධ්‍ය ප්‍රතිපදා බව දන්නේ නැහැ. අපි අර එක හැප්පින පොට්ට බොනෙක් වගේ සැප හොයා කකා කකා කකා කකා ගියාට මොකද එක තැනමයි කරකැවෙන්නේ. එන්න සැප වැඩි හොයන්න හොයන දුකමයි ලැබෙන්නේ. ඒක ඒගොල්ලන්ට හම්බෙලා තියෙන උරුම දඩුවම. එනිසා සැප වැඩි හොයන්නේ මිනිස්සුන්ට අර මිනිස්සයා වගේමයි එයාට අදුක්කම සුඛේ නැත්නම් නොදුක්ම සුඛ වේදනා තේරෙන්නේ නමුත් බුදු කෙනෙක් බැලුවොත් ඔය සැප විඳින කෙනා දුක් විඳින අතර කිසි වෙනසක් විඳිනවල ඇත්තේ නැහැ. හැබැයි දුක් විඳින එක අපේ දුක ගැන අපිට අපි සාමාන්‍ය සම්මතකමනේ පොසතයි කියලා කියන දුක්පතයි කියලා. දුක්පතයි කියන්නේ සැපවත් වුණා නම් පොසත් වුණා නම් මේ අකට සැපක් මිසක් දුකක් නැත්තේම නැතු ඇති කියලා කටලෙව කාගෙන බලාගෙන ඉන්න පොසත් වෙනවා. පොසත් වෙලා බැලුවාට පස්සේ අනිමදිවට හරක් කියලා මල්ල කචල් වැහෙන ටැක්ස් ගෙවන්න එපා. ඒ වගේම හොරු කොයි වෙලාව වෙනවද දන්නේ නැහැ. ඒක ආවොත් නෑ එක්කෙනේ අත පිළිහැරෙන. නෑ කියන්න ගියාම බොරුවට අහුවෙනවා. ඒක ගල්ලියම් වෙච්චාම අසදල කරගෙන ඉහළ පැත්ත උකුස්සෙක් වගේ ලෝකේ ඉන්න උකුසු තේරම ගන්න. මේක බිම දාන්නත් බෑ. අරගෙන යන්නත් බෑ. බුදුරජාණන් කියනවා තනකොළ හුලක් අරගෙන ඒකේ ගින්දරපත් උගන රෑ පෝච්ච ගන්න නැතුව දුවන මිනිහා දුවන්න දුවන්න ගිනි සරාතට වදින. දැන් ගිනි වල බිම දැම්මොත් අන්ධකාරය. ඒක ගිනි වල අල්ලගෙන ඉරෝ පිච්චෙන. කාමේ කියන්නේ ඕන නෑ. සතුෂය කරනවා කියලා කියන්නේ අතාරින්නත් බෑ අත ළඟට ඇවිල්ලා ගිනි ගන්න. ඉතින් මේ කරදරේ දුප්පතට නෑ. නමුත් දුප්පත හිතන්නේ මහා කාල කන ජීවිතය. අනේ කවදද පෝසත් වෙන්නේ කියලා. නමුත් මේ අදුක්කම සුඛ කියන මේ ශාප දුක දෙක මැද තියෙන කොටසත් එක්ක බැලුවොත් මානවයා ඔක්කොම සමානයි. කවුරුත් කැමති නැහැ ඔක්කොම සමානයි කියන්නේ. අපිට ඕන තියෙන මොනම හරි ක්‍රමයකින් මම අරට වැඩි ලොකුයි. අරට වැඩි පහත් මම තව ලොකු වෙන්න ඕනේ. මම තව පොසත් වෙන්න ඕනේ. නැත්නම් අරකව මරන්න ඕනේ. පොසතාව. ඉතින් මේ ගැටි තියෙන්නේ කවදා හරි මේ දෙක දැක ගන්න. ඒ නිසා මේ අත්කිලමතාන යෝගේ සකාමසකල්ලිකාන යෝගේ කියන මේ සැප කැමති වෙන අත්කිලමතාන යෝගය මේ කාමසකල්ලිකාන යෝගය අත්කිලමතාන යෝගය දැනගන්නම ඕනේ නිවන් දකින්න. උභවන්ති විදිත්තාන හොඳට විනිවිද දකින්න ඕනේ. ඒ නිසා අපිට සැප පිටරක යන ගමනක කවදාක සංගරකමක් නැහැ. දුක විතරක යන ගමනක වෙනසක් නැහැ. ඒ නිසා සැප විඳලා දුකට යනවා. දුක විඳලා සැපට යනවා. මේ දෙක ඉන්නකොට තමයි තේරෙන්නේ ඔල්ලුසු බට්ටේ වාගේ. ඒ පැත්තෙන් මේ පැත්තට යනකොට තරක් පහු කරනවා. දුවල සතිමත් උනොත් පේනවා. ඒ සැප කියන්න බෑ දුක කියන්න බෑ. මජ්ජේ සූත්‍රයේදී නම් කරලා මුතර ජානසික නෝන් මොතන මැද ප්‍රතිපදාතියි. ඉතින් මේ සැපේ ලවන ලෝකෙක අපි කොහොම උතින්ද අවධානය යොමු කරන්නේ? දෙක. අපි දැන් අපේ දරුවෝ කොතෙන්ද යොමු කරන්නේ? අධ්‍යාපනයේ. අපි දේශපාලනඥයෝ අපි කොහරද ගෙනියන්න මේ ඡන්දය ඉල්ලන්නේ? අපි ආර්ථික විශේෂඥයෝ මේ දිග සමීකරණ ආදාන සතරක් මොළ තියන කොහෙද යන්න හදන්නේ? ඔය රටට සේවය කරන්න හදන සමාජ සේවකයා මේ කොහරද අරගෙන යන්න හදන්නේ අපිට? ඒ එක්කෙනෙකුටවත් විවේකයක් නැහැ. මේවදියා බලන්න. ඒ නිසා යාගේ ප්‍රශ්නේ විසඳගන්න අල්ලපු ගෙදර ප්‍රශ්නේ විසඳන්න හදන්න. අපි සිංහලෙන් කියන්නේ අර ලෝකෙට කිදිට මරගාකේ ලෝකෙට ප්‍රකාශ කියලා. ගෙදර ප්‍රශ්න වැඩි වෙන්න වැඩි වෙට ලොකු සමාජ සේවාවල් පටන් ගන්නවා. ගෙදර ගින්න කවදාරි තේරුම් ගත්තොත් ඒ දැවෙන මිනිහක් නැතවෙන මිනිහක් ප්‍රශ්න ඔක්කොම තියෙන සැප දුක් දෙක පමණයි තියෙන්නේ කියලා හිතාගන්න අතු මානසිකාරේ මසරුවචාන්සේ ලෝකෙට පහළ වුණේ බල දැනගත්තත් නැදගත්තත් උප්පත්ති මිනිස්යාගේ බොහෝ වෙලාවක හිත තියෙන්නේ සපත් නැති දුකක් නැති එක ඒක අපිට පේන්නේ හරි පාළුයි වාගේ හරි කම්මැලි හරි නීරසයි හරි තනි වෙච්ච ගතියක් දැනෙනවා අපි කියන්නේ හරි මුස්පේන්තුලිය කාල කන්නේ කියලා. ඉතින් අපි ඒක වෙනකොට කොහොම හරි සැපක් හොයනවා. සැප හොයන්න යන්න යන්න හම්බෙන්නේ දුක තමයි. ඒකේ ඉඳලා බල්ලා වලිගය අල්ලන්න කරකිනවා වගේ කැපුවක් කෙනවා. කොච්චර කරුණක් අල්ලන්න බෑ. ඒ නිසා වේදනෝපාදාන ස්කන්ධ වලින් බේරුමක් නැතුව නෙවෙයි. නමුත් අපේ අධ්‍යාත්මික මේ කවදාකවත් මේක පෙන්න එකක් නෙවෙයි. අපේ අධ්‍යාත්මික සැපෙන් දුකට දුකෙන් අපිට වනිනවා මිස මැද තියෙන කැලල පන්නලා තමයි කටයුතු කරන්නේ. හරියට ආශ්වාස ප්‍රශ්වාස දෙක අතර මැද තියෙන ඉස්තර වගේ. හරියට හරියට අපි ආශ්වාස ප්‍රශ්වාස හොඳට සම්පූර්ණලා ගෙවම් කරන්න පුළුවන් වගේ. මේ සැප දුක් දෙක ගෙවම් කරන්න පුළුවන්. ගෙවම් කළා අන්තිමටම 100ට වැඩි ගණනක් මේ අදුක්කම සුඛයම ගත කරන තැනකට යනවා. එතන උපාදාන අඩුයි. ඒ විදිහ ජීවත් වෙනවා. ඒ මිනිහත් පණ තියෙනවා. ඒ මිනිහත් ක්ලාන්ත වෙලා නැහැ. හැබැයි එතන කල්දාපත් යන බෑ ප්‍රයත්නකින් තොර. ප්‍රතිපදාවකින් තොර. ශික්ෂාවකින් තොර. නිසා ශික්ෂා වෙන්න ඕනේ භාවනා කරනකොට. සැප නොයින එක නෙවෙයි. දුක නොයින එක නෙවෙයි. ඔය එකක් ගැනවත් වචනයක් කතා කරන්න බෑ. පෙරව ගමන් වඩ පොර වැඩ. දුක අයින් කරන්න කතා කරනකොට දුකට පොර සැප ගැන කටවුල් කර කර කියනකොට අල්ලපු ගෙදරට වැඩිය මට පොතයි ලොකු ටෙලිවිෂන් එකක් අපේ ළඟ තියෙනවා ෆ්‍රිජ් දෙකක් තියෙනවා කාර් දෙකක් තියෙනවා කියලා ඒ ඒ කාණ්ඩ කෙලෙසලේ මේ තියෙනවා තමයි මේ පරණ පින්නට පවට වෙච්ච පරිසන්දීමක් ඔය වෙන මොකක්වත් නෙවෙයි ඕවට පඩි ගෙවන්න ටැක්ස් ගෙවන්න ඕන දූවිලි පියන්න ඕනේ ලයිට් බිල ගෙවන්න ඕනේ සුද්ධ කරන්න ඕනේ පොඩ්ඩේ එහෙම වෙච්ච ගමන් කැඩෙනවා ඕවා නැති කෙනාට කිසි ප්‍රශ්නයක් නැහැ තියෙන කෙනා ඒක අල්ලගන්න අනේ අපි ඕක ගැන කතා නොකර ඉඳනනම් එහෙම නැත්නම් මේ සැපේනකොට සැප උලුප්පල දක්වන්නයි දුකේනකොට දුකෙන් දැවෙන එකයි පිළිබඳ කතා නොකරොත් අපිට ආර්ය තුෂ්ණි භාවිතය අපි මේවා කතා කළොත් සබ්බපලා ඉස්සචන කිසිම වගතුවක් නැති වචන උදේට හැන්ද වෙනකම් පිටලා තියෙන උවයි. මේ මේ ලෝකෙන්නේ එකෙකුට කිව්වට උන්ට සැප වැඩි කරන්න පුළුවන් එකෙක්වත් මේ ලෝකේ නෑ. දුක අඩු කරන්න පුළුවන් එකෙක්වත් නැත්තේ. උමුත් ඉන්නේ අපි ඉන්න නරාවලේමයි. කක්ක ගොඩේමයි. උමුත් අසුචිපනෝ අපිත් අසුචිපනෝ. අසුචිපනේ උඩ බෑ අනිත් පනව සුද්ධ කරන්න ඌලක ලක්ෂ බාර 100 ඌලක නෑ. උත් ඉන්නේ කක්කවලේ තමයි. ඒ නිසා බුදුරජාණන්සේ කියනවා මඩේ ඉන්නේ කා තව එකෙක් ගොඩ දාන්න හදනවා කියලා කියනවා දිනුනට වැඩිය මඩේට. මේකේ ඉන්න හරියක් ඔක්කොම මඩේ ඉන්නේ. ඔබට පුළුවන් නම් ඔබ ගොඩ ගිහිල්ලා මඩේ ඉන්නේ කා උපක්‍රමයෙන් ගොඩ දාපන් කියලා. අපි ඉන්න ඒකට වෙලා යනවනේ. එහෙම කරකට ඉන්න බෑ. මේ ඉන්න ගමන්ම කොට දාන්න හදන. ඒකට තමයි යට යන බව දන්නේ. ඒ නිසා මේ වේදනාව වෙන බලනකොට රූප වලට වැඩි හරීම ආශ්චර්යජනකයි හැබැයි හරීම දුක් දෙන දෙයක්. මේක නොදැනුවත්කම පිළිබඳව අවිද්‍යාව පිළිබඳව තකතිරුකම් පිළිබඳව කොච්ච දාන තත්ත්වයක් තියෙනවා. කොටිම කියනවා නම් මේ වගේ තැනක හැංගිලා කතා කරන මිසක ප්‍රසිද්ධිය කතා කරුවොත් එල්ලල මරන්න ඉඩ තියෙනවා. මේ රටේ මොගාරිනම් මිනිස්සු මොගාරින ජනමාධ්‍ය වැඩිදිර පාවිච්චි කරනවා. ඒකයි මේ දොරවල් ඔක්කොම වහලා තියෙන්නේ. මේ කට්ටිය සාමාන්‍ය කට්ටිය ආවනම් එහෙම මේක තන්නේ කර දෙබරට ගල් ගැහුවා වගේ වෙනවා. එයා වේදනාව පිළිබඳව අපි උපාදාන නොකරන මට්ටමට වේදනාවකට යන්න නම් භාවනාවෙන් නෙවෙයි යන්නේ. භාවනාවේ අපි මේ තුනටම එන්න දෙන එක තමයි භාවනාවට සතිය කියන්නේ එන දේ නැහැටියෙන් දකිනවා. ඒකට තියෙන යෝන්සමංචකාරය. සම්‍යක් දෘෂ්ටි දිනන සුඛේනකට කතා කරපු ඉඳපාන. දුක එනකොට කතා නොකර ඉවසපන්. එතකොට උඹට වෙලා හම් වෙයි. ඔය දුකට හැමදාම රජ කරන්න බෑ. අපට හැමදාම රජ කරන්න බෑ. ওই දෙක අතර නම් තදමාරුව. ඉඳුරන් අහුවෙන්නේ නැහැ ප්‍රඥාවට අහුවෙනවා. එතන සතිය තියුණු වෙනවා. එතන සමාධිය තියුණු වෙනවා. ඒ නිසා කොකාට හත් වාරයක් නම් කිකි කොකාට එක වාරයක් නම් කිකිට හත් වාරයක් කියලා කියන නිසා සැප එනකොට කියන්නේ හරියට උඹ දැන් මට දෙන්න තියෙන ඔක්කොම රට දීලා නැතින හරි දීන ඵලයන්කෝ ඊයර් මාසේ මොකද දුක ඉතුරුයි තද දුකක් ආපු වෙලාවේ මොකද නැත්තට යන කම්ම බලන්න දුක ඉවරනේ සැපක් තියෙනවා මොකද ආකත්ත පිට දුකේ කියලා තියෙන සැප දකින්න බෑ මොකද දුකට තියෙන ද්වේෂය නිසා අපිට කවදාකවත් සැපක් ඉවරලා තියෙන දුක තේරෙන්නේ නැහැ සැපට තියෙන ආශාව නිසා. මේ යාන්ත්‍රය දැනගෙන හිටියොත් සැප ඉවරෙන්නේ දුකෙන් නම් දුක වෙන්නේ සැපෙන් නම් දෙක එකට කරලා දෙකට බෙදපුවාම දෙකම එකයි. එකක්වත් අභාවනේ අපිට දෙයක් නැහැ. සමාන ගානක් තියෙන. නමුත් ඒක කීයෙන් කී දෙනෙක්ද සූත්‍රමේ වශයෙන්වත් අල්ලලා තේරුම් ගන්න. කීයෙන් කී දෙනෙක්ද චින්තාමේ වශයෙන් අන්වේ ඥාන වශයෙන් ආයේ විපස්සනා ක්‍රමෙට තේරුම් ගන්නේ මේ ශපෝහාංගිය කිසිම කෙනෙකුට මොකක්වත් හම්බෙලා නැහැ ඒගොල්ලෝ හම්බෙච්ච බව කිව්වට සාමාන්‍ය මනුස්සයෙක් වැඩි තද ආතතියක ජීවත් ඒ නිසා මේක විස්තර කරන බඩේර ජාතකයේ කියලා තියෙනවා නිවන් දකින්නම් මැද පන්තිය උපදින්න ඕනේ කියලා. උගා පොසත් ලබ්බයි. ඒක පොළේ බැලලා ඉන්න බෑනේ. ඒකට හෙලිකොප්ටර් වලින් යන්නේ පොළේ යන්න බෑ ඒගොල්ලෝ. දුප්පත් වෙච්චාම ඉන්න යන්න වෙලාවක් නැහැ මේක කරගන්න. මධ්‍යම ප්‍රතිපදාවෙන් මධ්‍යම පන්තියේ ඉඳලා ප්‍රයෝගයෙන් උපයන්න ඕන. උපේලා ආය පොහසත් වෙන්න නෙමෙයි භාවනා කරන්නේ. දුප්පත් වෙන්නත් නෙමෙයි. මේ සැප දුක දෙක මැද තියෙන මේ හිස්තන. ඒ තඩමාරුව බලාගත්තොත් දෙන්නේ අතර කිසිම වෙනසක් නිවන් දැක්කත් වෙනසක් නැහැ. නිවන් දැක්කත් අදුක්කම සුඛේ වෙනසක් නැහැ. ඒක නිසා බුදුසසුන කියනවා මේ අදුක්කම සුඛේ සපත් නැති දුකක් නැති නොදුක් නොසුව වේදනාව දන්නවනම් සැපයි නොදන්නවනම් දුකයි. මොකද නොදන්නවනම් උපාදාන කරනවා. සැප අල්ලනවා දුකට වෛර කරනවා. දන්නවනම් දුකත් එකයි සැපත් එකයි අදුක්කම සුඛත් එකයි සමහිත පාඩක. ඒකට ආයි විශ්වවිද්‍යාල පිටිවල ලියලා තියෙනවා මේ අපි කොල්ල ගුරුතුලි පිළිනන විශ්වවිද්‍යාල විච්චර එනවා මැනිකේ වුණත් එක විදියයි නෝනා වුණත් එක විදියයි මැනිකේ වුණත් නෝනා වුණත් අපිට වැඩේයි කියන්නේ. කොයි කෙනාල්වත් ගමින් ඇල්ලුවත් නගරෙන් ඇල්ලුවත් වැඩේම තමයි. ඒ නිසා සැප ඇල්ලුවත් දුක ඇල්ලුවත් දුකම තමයි. දැන් ප්‍රශ්නේ තියෙන්නේ මැදේ කහුවෙන්නේ නැහැ. අදුක්කම සුඛේ මොකාටවත් බුදල් කරන්න බෑ. අයිතිවාසිකම් කතා කරන්න බෑ. දරුවන්ට බෝධලේ ලියලා දෙන්න බෑ. අහුවෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා උංගදෙනේ සැලසුම් කරන්න බෑ. නමුත් සරුවචන කියන මම මාතේ තනදී. ඉතින් කවුරු හරි ඒක තේරුම් අරගෙන මුදේ ඉඳලා හැන්දගෙන තමන් කරා පැමිණෙන, වෙත පැමිණෙන. අපි කියන පැමිණි දුක් කියලා කියන්නේ මෙන්න මේ සැපයක්. මේක දුකක් කියලා නම් කෙරුවොත් මුතුම ධර්මයක් තියෙනවා ඒකට. ඒකට සිංහලයක් කියන්නේ පැමිණි දුක් පැණි රායි කියලා. නිවන් දකින්නේ පැමිණි දුක පැනිරහ කරගෙන. මූණ අඹුල් කරගෙන අල්ලපු ගෙදෙට්ට කියලා පත්‍රයක පෙත්තන් ලියලා නෙමෙයි. ඒ වගේ මෙන්න තියෙන අර දුකට පොර දෙමිලක් සහ මෝඩකම කියපෑ. අපිට දුක පැමිණෙන්නේ කියලා දෙන්න බලපං ඔය දුක හොඳට ඉවරනකම් බලපං සපක් කියලා. සපාවම් යනවා කොච්චර hina වෙලා මුකුළු පපා ආවද යනකොට දුකක් කියලා යන්නේ. අදුක්කම සුඛේ එහෙම නෑ උදේටත් good morning හන්දාටත් good morning තමයි අදුක්ක සුඛේ හන්දා good evening කතාවක් නෑ නිතරම එක අතට සැප දුක දෙක නිතරම මාරු කරනවා ඉතින් නිසා මේ මැදට ආවට පස්සේ තේරෙනවා හම්බ කරන්න මොනම දෙයක්වත් අපිට නෑ මේ තියෙන සැප නැත්තම් තියෙන මැද පිළිවෙත මේ තියෙන මේ සමතුලිත භාවයේ දන්නේ නැතිකමට තමයි අවිද්‍යාව කියන්නේ භවනා කරන කියලා මොකක්වත් හම්බ වෙන්නේ මේක සැප මේක දුක කියලා දැනගෙන වෙන් කර ගන්න පුළුවන්කම සතියින් ඇති කරලා දෙනවා ඊට පස්සේ ඒ ඒ යම් කිසි කෙනෙක් මේ රූප පිළිබඳ රූප රූප ශබ්ද රූප ගන්ධ රූප රස රූප පිළිබඳව යම් පරිචයක් ඇති කරගෙන මේ වේදනා පිළිබඳව සැප වේදනාට නොදැනීම ඇති කරගන්න එල්බ ගන්න ගතියක් දුක් විඳනට නොදකින්න පුතන් කියන ගතියක් මේක මේ බෝ වෙච්ච ලෙඩක් ඇසුරෙන් අපි සංස්කෘතියෙන් අපි ආభాසයෙන් අපි ගත් එකක් මේ ලස්සන කතාවක් කියලා තිනවා මේ කතාව කියන්නේ උපහාසයට ලක් කරන්න හැම භාගමකම දිවි ලෝකය අපාය කියලා දෙකක් තියෙනවා. අපි කියන්නේ පින් කරපුවා දිවි ලෝකය යනවා, පව් කරම අපාය යනවා කියලා. දැන් මෙතකොට එන්නේ දැන් අපාය ගැන විස්තර කරන එකට දැන් අපායට ඉන්න අපුර පෙන්වන්න ඕනේනේ. දිවි ලෝකේ තියෙන සැප පෙන්වන්න ඕනේනේ. ඉතින් ඒ නිසා දිවි ලෝකේ පෙන්වන පුදුම ආලවට්ටම් කතාවක් ලියලා තියෙනවා. මේ පන්සල් වල අහසේ ඔක්කොම දිවි ලෝක ඇඳලා තියෙනවා. පල්ලේ ආරිය අපාය වල ඇඳලා තියෙනවා. ඒ කියන්නේ පෙන්ලා දීලා තියෙනවා මේක ඉහළ පහළ මට්ටමක් තියෙන උඩ තියෙන දිවි ලෝකේ පල්ලේ තියෙන අපායයි. ඉතින් අපායකින් අර ලස්සනට ඕගොල්ලෝ ගන්න මොකක්ද කියලා කියන්නේ. ඉතින් ඒ අරාබිකාරයෝ මුස්ලිම් මිනිස්සුයෝ දිවි රෝගී කියන්නේ සදා හරිත වන රේඛා මැද්දේ ගලා බසින දියවැල් සහිත සුන්දර උද්‍යානය. සීතල. මොකද ඒගොල්ලෝනේ තද අවුවේනේ. අපාය කියන්නේ තද රස්නියක් පිච්චෙනවා. ඒ නිසා වැරද්දක් කරොත් දෙයන සිරුතුන තුලා අපායට. පිච්චෙනවා. දෙයනදි කියන දේ අහන සෝචකී කර ගෝලයේ වගේ හිටියොත් ඔන්න ලංකාව වගේ සදාහරිත වන රේඛා මැද්දේ තනක උපදී කිය. දැන් ටිබෙට් රටේ අපාය වෙනස් හැබැයි. ටිබෙට් රටේ කියන්නේ පෞකදෝ තුඟා සීතල තැනකට යනවා. මොකද ඒක දැන් තමයි සීතලයි. පින්කේරුවොත් වස්නිය තැනකට යනවා. ඒ නිසා අරාබියේ අපාය තමයි දිවි ලෝකේ තමයි ටිබෙට් රට. එතකොට ටිබෙට් රටේ දිවි ලෝකේ තමයි මේ අර අපි දෙන්නම අර කොහොඳයි කියන්නේ නම් මිසක තියෙන එක අගේ කරන්නේ. මේකයි ඒකේ තියෙන ලස්සන. ඉබිත්‍රාද කියලාද අරාබියට යන්න පුළුවන් නම් බුදුම සැපක් තියෙන්නේ මොකද මේක බුදුම දීදලක් නේ. ඒ ටිබෙට් රටේ වැසිකිළිවල තියෙන අසුචි කඳු ගැහිලා තියෙන ඉක්කල් වෙලා. කනෝ වගේ හිටලා තියනවලු එහෙමක දාපු ගමන් ගල් වෙනවා. මේ දෙක දෙක අන්ත දෙකක්. අර හට පායේ මෙහාට දිවි රෝ කියලා මෙහාට දිවි රෝ අපි හැදිච්ච පරිසරයේ හැටියට අපි ආන දේවල් වල හැටියට තමයි අපිට අපාය දිවි රෝකෙ තියෙන්නේ. ඉස්තිරව පවතින අපායක් සහ ඉස්තිරව පවතින දිවි රෝකයක් කියලා ලියන්න පුළුවන් නම් ගිහිල්ලා කල්ලා විල ලියන්න. කවුරුත් ඇවිල්ලා කියලා නැහැ. කවුරුත් එහෙම කියලා නැහැ. සංකල්ප දෙකක් තියෙනවා. ඉතින් තමයි සැප දුක පිළිබඳව අපි ධර්ම සංකල්පත් අන්නේ කරම ඔය අපාය පිළිබඳ කතා සහ දිවි ලෝක පිළිබඳ කතා. දැන් මේක අපි හිතමු කොහොම හරි කෙනෙක්. සාකරලා මේ සැප දුක දෙක මැද තියෙන අදුක්කම සුඛයේ සැප සැපක් වශයෙන් සලකලා දැනීම සැපක් වශයෙන් සලකන එකට ඉලබ වාසය කරලා විවේකයේ උදකලාව දිනු කරගෙන ඉන්නයි කියලා. ඊගාව චිරුපාදානස්කන්ධය තමයි සංඥා. හඳුනා ගැනීම. මේ මතුවෙනකොටම අපි යට නමක් දානවා. වතුින්ද ඉස්සෙල්ල නමක් දානවා. නමක් දාලා ඒ නම් අනුව තෝරනවා. ඒක නිසා කවදා හරි හිතන්න අපි දන්න දෙයක් නැතුනොත් පරණ පුරුදු නම දාන්න පුළුවන්. නොදන්න දෙයක් මතුවෙන්නේ මොකද? ඒකට අපි නමක් දානවා නමක් නැති එක කියන්නේ. බුදු නමක් නැතුනොත් අපිට හරි අවේස් වෙහසක්පත් වෙනවා. දන්නේ නැති දේත් එක්ක අපිට ඉන්න බෑ. ඒ නිසා අපි මොන්නම හරි අලුත් දෙයක් මතුවුනොත් ඒ බුදු දහම කියන නමකින් කෙලසනවා ඒක. ඒක මේ ලෝකේ එකම වස්තුවක්වත් නැහැ කියලා කියන නමකින් කෙලසිච්ච නැති. නම් කිරීම කියන්නේම කෙලෙසයක් මම කියා ගැනීම. ඕන දෙයකට නමක් දාන්නේ මොකටද? ඒක මම නැවත නැවත සිහිපත් කරන්නේ. ඉතින් මම මේ දේ අයින් කරත් ඒ දේ පිළිබඳ තියෙන නාම සහ සංඥා භාවනා කවිල වද දෙනවා. ප්‍රියයි මනාපයි සුඛයි සුබයි කියලා අපි දෙයක් හිතාන හිතන ඒවා දැන් ගෙවල් වල දාලා අවිල්ල තියෙන. නමුත් ඒවා දැන් භාවනා කරනකොට ඊතර ඉන්න වෙලාවට වැඩි මෙහෙට ඇවිල්ලා ඒ සංඥාවල් විවිධාකාර වෙනවා. ඉතින් ඒක නිසා මේ මිනිස්සු අර රූප ගෙවම් කරා. වේදනාව පිළිබඳ ගෙවම් කරා. මතුවෙන මතුවෙන දේවල් වලට පැන පැන. අට නාමක නාමකරණය. සංඥා ගැනීම. කවදාකවත් නොකර ඉන්න බෑ අපිට. ඒක නිසා අපි සම්පූර්ණ දැනුම තියෙන්නේ මේ සංඥා ගොඩක්. සංඥා අනන්තයක්. ඒ වගේම හැම සංඥාවක්ම සකන්දයි. ඔරිජිනල් කියලා කියනවා. අපි අපි හදාගත්ත සංඥා මොකක්වත් නැහැ මේ ලෝකේ. බුදුසසුනන්ද කියනවා නිවන විතරයි සංඥාවක් තියෙන්නේ. නිවන හැඟුමෙන් ගන්න බෑ. නම් කරන්න බෑ. අදක්කවචරයි. ඒ නිසා අපිට කවදාකවත් නිවන අරමුණ වෙන්නේ නැහැ. මොකද අපිට අරමුණ වෙන්නේ දැන් සංඥා දාපු ටිකක් විතරයි. සංඥා දාපු නැති එක කාරුකම අපි වහා ප්‍රතික්ෂේප කරනවා නොදන්න තැනකට ගියා පාළුයි තනි කම්මැලි කිය. එනිසා සංඥා පිළිබඳ ප්‍රශ්නට ගියාම ඒ කාර දෙකටම වැඩි සියු. එතකොට තමයි තේරෙන්නේ අපි මේ තැනකට ප්‍රිය කරන්නේ රස සංස්කෘතියකට ප්‍රිය කරන්නේ කෑමකට ප්‍රිය කරන්නේ ඒ හැමදේම ඒ කලින් දීපු සංඥාවල් තුඩයක් කරනවා තමයි මේක වැඩ කරන්නේ. ඒ නිසා එකක් තියෙනවා අලුත් කිසිම දෙයකට කැමති නැහැ. ඒ වගේම නිත්‍ය සංඥාව ගත්ත දෙයක් විපරිණාම වෙනවා දකින්නත් කැමති නැහැ. මම අල්ලගත්ත දේ මගේ දේ මගේ රුචිකත්වයේ දීපු දේ පෙරළුවක් වුණොත් විපරිණාම වුණොත් ඒක නිකම්ම හට් එකක් එකට. තමන්න මොකුත් වෙලා නැහැ. තම රුචි කරන දේ හෙල්ලුම් කාලා. තමන්ගේ සංඥාව හෙල්ලුම් කාලා. ඒක නිසා තේරෙන්න පටන් ගන්නවා මේ සංඥාවල් අල්ලන්න පුළුවන් දෙයක්වත් නෙවෙයි. තමන් විසින්ම පොඩි කාඩදල හැදිච්ච පච්චත්ත මිත්‍රේ. නමුත් රජුරෝ එවනවා. ඔකා සත්‍යයෙන් මිදිලා ගියා. උඹට ඉතත් අල්ලත හැකියක. මොකද අපේ සංඥාවට අපි හැම වෙලාවෙම ප්‍රියයි. අපි අලත් එකනේ අපේම දරුවනේ. ඒ නිසා අපි මොනවා හරි ප්‍රශ්නයක් අහගොම අතීතයත් එක්ක කල්පනා කරලා තමයි ප්‍රශ්නෙට මුහුණ දෙන්නේ. ඉතින් ඒ තාක් කල් ඒකට භෞතික දැනුම කියන්න පුළුවන්. ලෞකික දැනුම කියන්න පුළුවන්. ලෝකායත දැනුම කියන්න පුළුවන්. මේකේ කවදාවත් නිවන නැහැ. ඉතින්ස යෝගාවචර බාලදක්ෂෙක් වාගේ අලුත් දිවිනක් හොයාගෙන යන නැවියෙක් වාගේ අලුත් දෙයක් ලැස්ති වෙනවා. නමුත් අලුත් දෙයක් බුදුන් බීජකාවක් කරලා නැති අපි අන්ධකාරයකට ගිහලා ලයිට් නැතුව තනි වෙච්ච ගමන් මුතුම බයක් තියෙනවා. අපිට දන්න මොකක්වත් නැහැ. ලකුණක් ගන්න දෙයක් නැහැ. ඒක නිසා නිකන් හරියට පෙකෙන වෙලෙන් කපලා දාපු බොඩි එකෙක් වගේ. හරි අතරම වෙච්ච ගමන් අඳුරන තැනක් නැති වෙච්ච ගමන් අපි පුදුම බීතිකාවටපත් වෙනවා. ඊටාදී දන්නවා කෑම ආසාව නැතුව යනවා. නිින්ද නැතුව යනවා. අඳුර ගන්න බැරුව යනවා. ඒක නිසා ඒක කරන දිශා මාරු වෙනවා. අපි කියන්නේ කියන්නේ කරකොල කැරේ කියන. මොකද කියන්නේ කිසාමාරු වෙනවා. ඒක වනාන්තරයක් මැදට ගියොත් ඕනම කෙනෙකුට වෙනවා. මොහොතේ මැදට ගියොත් ඕනම කෙනෙකුට වෙනවා. කාන්තරයක් නැතිව ගියොත් ඕනම කෙනෙකුට ඒ නිසා අපි පුළුවන් තරම් දන්න පරිසරයේම දන්න වීතියේම දන්න ගෙදරම දන්න ඇඳේම පුතියම පොඩ්ඩේම වෙච්ච ගමන් නිදිකොල මාරුවොත් නිින්ද යන්නේ ඒ කවුරුත් දන්නව නිදිකොල මාරු වෙච්ච ගමන් නිින්ද යන්නේ මොකද ෂුවර් නැහැ මොකාට ඒත් දන්නේ නැහැ. ඒ නිසා බුදුදහම කියන්නේ යෝගාවචරය කියලා කියන්නේ එහෙම තනක් නෑ අයු කුණ්ඩලිය ඕන තනක ඉන්න පුරුදු වෙන්න මේ සංඥා සංඥාවේ තියෙන බොරු අරසාව. දැන් සංඥා සරණ ගියාට සංඥා වර්ධ කිරීම සරණ නොදෙන බව දැනගත්ත දවසට තේරෙනවා මොකද්ද මේ අපි හදාගෙන තියෙන සබම් බුල කියලා. මොනවාගේ හීනකද අපි ජීවත් වෙන්නේ කියලා. නමුත් එතෙන්ට යන්නේ නම් ඉතාම කලාතුරකින් කියන්නේ මොකද හේතුව? ඒ තරම්ම සියුම්, ඒ තරම්ම ආත්ම නිෂේධනය කරන සුළුයි. ඒ තරම මේ තාරතරම් ඔක්කොම තියෙන ලේබල් එක විතරක් බව තේරෙනවා. මේ මේ ලේබල් වලින් කරන්නේ තණ්හා වඩන එක විතරක්ම බව තේරෙනවා. ඒ තණ්හ නැතුව මේ සංඥා නැතුව ජීවත් වෙන්න බෑ. ඒකේ මැදමාවද ගන්න පුළුවන්. ඒ නිසා යම් දවසක යෝගාවචරය හොඳට ආනාපානේ තුනී කරන තුනී කරන ගියාම එනවා වෙලාවක් නැගිටලා පස්සේ මතක් වෙනවා හින්දේ හිටියද නැද්ද කියන්න බෑ. කිසිම සංඥාවක් මතකෙටවත් ගිහිල්ලා නැහැ. ඉතින් ලියලා අහනවා මම මේ ගැඹුරු නිින්දකද හිටියේ භාවනාවේ කියලා කාටවත් කියන්න බෑ. මොන තාලෙමත් කියන්න බෑ මොකද සංඥාව නැතිකම තමයි තියෙන්නේ. ඉතින් ඒක අපි ලොකු গুপ্ত දෙයක්, ගුඪ දෙයක්, බය දෙයක් ඇති කරගන්නවා. නැත්නම් යෝගාචර තේරෙන මෙතන යන්න බෑ ශික්ෂාවකින් තොරව. මෙතන කිසිම කෙලෙසයක් නැහැ. ඒක නිසා මම මේක ප්‍රශ්න කරන්න නරකයි, සැක කරන්න නරකයි. පුළුවන් තරම් මේකට මම අවදි වෙන්න ඕනේ. මේක මම හැබෑනි වහන කරගන්න ඕනේ කියලා කියොත් ඔය සංඥා කියන නපුර අර සංඥා නැති තැනට සාපේක්ෂව බලන්න පුළුවන්. අපි මේ ඉන්නේ කොච්චරක් අපි විසින් මවාගත්ත ලෝකයකද අපි නැත්තම් කියන්නේ අපි ජීවත් වෙන්නේ අනුන්ගේ ඇස්වල. ශ්‍රද්ධාවක තමන්ගේසව බලන්නේ ආරය මං ගැන මොකද හිතන්නේ? මං එයා ගැන මොකද හිතන්නේ කියන එක තමයි ජීවත් වෙන්නේ. ඉතින් ඒක අයින් කරනවා කියන එක අයින් කරන්නවත් ඕනේ නෑ. මේ වෙන නාටකම දැක ගන්න පුළුවන්. සංඥාව සංඥාවසින් හඳුනා ගන්න පුළුවන් නම් ඉතින් බුදුජානක සඳහන් කරනවා ඒක උපාදාන කරන්නේ මේ සංඥාව නිසා මනින්න යන්නේ කවුරක්වත්. මේ ඔක්කොම නිකන් සබම්බු බුලක් බව ගන්න. තමයි සංඥාවට වැටුණයි කියලා මේන මානෙටපත් වෙන්නේ නැහැ. සංඥාවට ඉහළ ගිය කියලා අදිමානෙටපත් වෙන්නේ නැහැ. අනුමනින්න යන්නේ නැහැ. මැනෙන එක ස්වභාවේ. නමුත් ඒකට අයිතිවාසිකම් කියන්නේ. මේක මට දිගට කියන්න වෙනවා. සංඥා සංස්කාර විඥාන මම අද මෙතනින් කතාව නතර කරන්න බලාපොරොත්තු වෙනවා. අපි හෙට හම්බුනාට පස්සේ අපි බලමු මේ පටන් ගත්ත කතාව නැත්නම් මේ පංච උපාදාන පිළිබඳව තියෙන කතා දිගට කරන්න කාලය හරස් වීම නිසා අද දවසේ ධර්ම දේශනාව මෙතන නතර කරනවා ඉතින් කහඬ ලැබිච්ච දේවල් තමන් කරගෙන යන වැඩේ තවත් සාර්ථකව ශ්‍රද්ධාවෙන් වීර්යයෙන් කරගෙන යන්න හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාව මෙතන නතර කරනවා සිට දිනාට සැනසීම සාවේවා කියලා ප්‍රාර්ථනා අපි මේක අවස්ථාවක් කරගන්නවා ඥාතිින් පින්කමනොන්ට එහෙම නැත්නම් අනුමೋದනා ශීර්ෂයෙන් මේ වැඩ කරගෙන යන වෙලාවක අපිට උදව් කරන පිණින උපනි උදව් කරනාට පින්කමනොන්ට ඒ වගේම අපාපගේ අවසානයේ ප්‍රාර්ථනාව නැවත සිහිපත් කරගන්න. පියano සම්පදාන කුල විත්තාවතාචාදී ගාථා සජ්ජහනා කිරීමෙන් මුදිතා most cheaply ව්‍යා ගන්නාලද පින් සිළු දිනා සමග බෙදා ගැනීමට පෙළඹෙනවා. එත්තාවතාචගම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ දීවා සබ්බ සම්පත්ති සිද්ධියා එත්තාවතාචගම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ සත්තානුමෝදන්තු එත්තාවතාචගම්මේහි සම්බතම් පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා ආකාදත්තා ච බුම්මණ්ඨා දීවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු ශාසනං ආකාදත්තා ච බුම්මණ්ඨා දීවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा চিරං රක්ඛන්තු දේශනා ආකාශත්තා ච බුම්මත්තා දීවානාගාමහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा চিරං රක්ඛන්තු මං පරං ඉදං ෝ ඥාතිනං හෝතු සුඛිතා වന്തു ඥාතයෝ ඉදං ෝ ඥාතිනං හෝතු සුඛිතා වന്തു ඥාතයෝ ඉදං හෝ ඥාතිනං හෝතු සුඛිතා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමි බාල සමාගමු සතං සමාගමු යාව නිපානපත්ත්‍ය ඉමිනා පුඤ්ඤ කම්මේන මාමි බාල සමාගමු සතං සමාගමු යාව නිපානපත්ත්‍ය ඉමිනා පුඤ්ඤ කම්මේන පාමී බාල සමාගමු සතං සමාගමු හෝතු යාව නිපානපත්ත්‍ය සාදු සාදු සාදු අනුභෝධි තබ්බං අභිවාදන සීලිස්ස නිච්ඡං වද්දා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාති සමිජ්ජතු